දැන් නැත්තම් මම හිතන්නේ යා පත්‍රාරේ මේ බලන්නේ නැතුව ඇතිනේ. මොකද නැත්තම් තව ප්‍රශ්නයක් තියෙනවා. අපි 58 ලක්ෂයක ඡන්දදායකින්නේ ආරාධනා කළේ. සමහරක් විට එතුමා ඡන්දදායකෙක් නොවේද දන්නෙත් නෑනේ. නේද? අපි විවෘත ආරාධනයක් කළේ 58 ලක්ෂයක ඡන්දදායකින්ට එන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්ද දීපු අයට එන්න. සමහරකට එතුමා දුන්නේ නැද්ද දන්නෙත් නෑ. මේක බොහොම පැහැදිලිව අපි හැම පක්ෂයකටම විවෘත ආරාධනාවක් කළේ.